මජ්ක්‍ධිම නිකායේ ඝනක මොග්ගල්ලාන සූත්‍රය කියලා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ විගාරමාත් ප්‍රාසාදය. ඒ කියන්නේ විසාකා විසින් අදා පූජා කරන මේ පූර්ව ආරාමයේ කියලා අමෙරිකන් විගාරමාත් ප්‍රාසාදය කියලා කියනවා මේ. ඒ කියන්නේ මොකද මේ ඒ විසාකාව විවාහ වෙලා ගිය කුලේ ස්වාමියාගේ තාත්තා නිගාර සිටු. උදෙන් නිගාර සිටු මිත්‍යාදෘෂ්ටි වෙලා හිටියේ නිගන්නාත පුත්‍රට තමයි යන්නේ. ඉතින් නිගන්නාත පුත්‍රට දානයක් දෙන්න මේ කතා කරලා ඉතින් මේ ආරාධනා කළා ගෙදර දානයක් දුන්නාම විශාකාව එළියට තාවේ නැහැ කියලා ඉතින් හිතලා ඉතින් හිත නොහොඳ වෙනවා. මොකද ඉතින් මේ විසාකාව ලැජ්ජාවට ඉය වෙන්නේ. මොකද නිගන්ඨයෝ අතේලක වෙන්නේ. නිර්වාස වෙන්නේ. ඉතින් මේ පස්සේ කාලෙක ඒ ගැන වාදයක් ඉන්නා ඊට වැඩිය බුදුරජාන් වහන්සේ හොඳයි කියලා. බුදුරජාන් වහන්සේ ආරාධනා බුදුරජාන් වහන්සේට ආරාධනා කරලා දානයක් දීලා බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරාම නිරාර්ථිතු සම්මාදිට්ඨික වෙනවා. සම්මාදිට්ඨික වෙලා විශාකාව තමන්ගේ මව් තනතුරේ තියෙනවා. එනේ එදා ඉඳලා විශාකාව තමන්ගේ මව එහෙනම් නිගාර මාතා කියලා නිගාර මාතා කියන විශාකාවට අන්වර්ථනාවය පටලැවෙනවා. ඉතින් එදා ඉඳලා ඒ පූර්වාරම්භය කියන්නේ නිගාර මාතු ප්‍රාසාදය. ඉතින් බුදුරජාණන් වහන්සේ මිගාර මාතු ප්‍රාසාදයේ වැඩවාසය කරනකොට ධනක මුගල්ලාන කියන බ්‍රාහ්මණයා ධනක කියලා කියන්නේ මේ දවස්වල කියන වචන වලින් ධනකාධිකාර කියන්නේ. ඔව් තේන තින්නේ කියනවා ඒ කවුන්ටර් කියලා තමයි කියන්නේ. මේ ඉතින් මේ ධනක මුගල්ලාන කියන බ්‍රාහ්මණයා ඇවිල්ලා බාලතුන් වහන්සේගෙන් අහනවා බාලතුන් වහන්සේ මේ නිගාරුමාත් ප්‍රාසාදය හදන්න අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා කියලා ඒ හදන්න කලින් යම් කිසි දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ අනුපූර්ව ශික්ෂා. ඒ කියන්නේ කලින් පිළිපදිය යුතු දේවල් තියෙනවා. කලින් කළ යුතු දේවල් තියෙනවා. බිම සකස් කිරීම, බිම් තේරීම, බිම සකස් කිරීම, අවශ්‍ය බඩු බාහිර ආදී එක්සත් කිරීම සැලැස්මක් නිර්මාණය කිරීම සැලැස්මක් සම්මත කර ගැනීම සම්මත කර ගැනීම ඒ වගේ ගොඩාක් වැඩ තියෙනවා මෙන්න මේ වගේ අපේ මේ දැන් පවතින රටේ කවුරු හරි දනුදරයෙක් වෙනවා ඒ කියන්නේ දුනුවායෙක් වෙනවා අන්න ඒ දුනුවායෙක් වීමට අනුකූල ශික්ෂාවක් අනුපූර ක්‍රියාවක් අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. ඒ කියන්නේ එයා මේ විදිහට ඉස්සලා පටන් ගන්න ඕනේ. මේ විදිහට දේවල් කරන්න ඕනේ. කියලා මේ මේ ආකාරයේ පිළිපදින ආකාරයක් තියෙනවා. කවුරු යුද්ධ කටේක් වෙනවනම් මෙන්න මේ ආකාරයේ අවශ්‍යතාව පුරනවා. මේ ආකාරයේ පුහුණු වීමක් කරන්න ඕනේ. ඒ වගේ අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා තියෙනවා. අනිත් එක භාගතුන් වහන්සේ කවුරු හරි අපි ඉගැන්විය යුතු පුද්ගලෙක් හම්බුනොත් ධනක එක් කරන්න. අන්න ඔහුට අපි දෙනවා එකේ ඒවා ඉගෙන ගන්න. දෙකේ ඒවා ඉගෙන ගන්න දෙනවා. තුනේ ඒවා ඉගෙන ගන්න දෙනවා. හතරේ ඒවා ඉගෙන ගන්න දෙනවා. ඔය ආකාරයට ක්‍රමානුකූලව උගන්ලා පස්සේ 100වත් උගන්වනවා. 1000වත් උගන්වනවා. ලක්ෂයවත් උගන්වනවා. ඊට වැඩියවත් උගන්වනවා. ඉතින් මේ ධනකේ කරන්නත් අනුපූර්ණ ශික්ෂාවක් අනුපූර්ණ ප්‍රතිපදාවක් අනුපූර්ණ ක්‍රියාවක් අනුපූර්ණ ප්‍රතිපදාවක් තියෙනවා. බාගතුන් වහන්සේ මේ ධනසමුදලා අහනවා බාගතුන් වහන්සේ මේ ශාසනයේ එහෙම අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් අනවන්න පුළුවන්ද කියන්න පුළුවන්. ඉතින් බාගතුන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය පුළුවන් කියන්න පුළුවන්. මේ මේ ශාසනයේ අනුකූල ශික්ෂාව කියන්නේ කලින් සික්කිය යුතු ක්‍රමයක්. අනුකූල ක්‍රියාවක්. කලින් කළ යුතු ක්‍රියාවක්. එහෙම නැත්නම් කලින් අනුකූල ප්‍රතිපදාවක්. ප්‍රතිපදා කියන්නේ පිළිපැදිය යුතු ආකාරය. හරි. ඉතින් එහෙම කනවන්න පුළුවන්. කොහොමද කියනවා නම් මේ හරියට දක්ෂ අස්ස ගමකේ ඒ කියන්නේ අස්සයන් দমনය කර අස්සයන් පුහුණු කරවන්නේ හොඳ අස්සෙක් ලැබලා ප්‍රථමයෙන් මෝවලු දාන්න උගන්වනවා ඉතින් ඊට පස්සේ තමයි ඊට වැඩි දේවල් කරන්නේ අන්න ඒ වගේ පතාගතයන් වහන්සේ দমনය කළ යුතු පුරුෂයෙක් ලැබිලා. පුරුෂ දම දමේ. ඒ කියන්නේ দমনය කළ යුතු පුරුෂයෙක් ලැබිලා. තථාගතයන් වහන්සේ ප්‍රථමෝ කියනවලු ඒති සෝම් භික්ඛු තොපමෙහි ඒව භික්ෂුව සීලවා හෝති සීල සම්පන්නවව පාතිමෝක්ඛ සංවර සංගතෝ හෝති විහරාහි ආචාර ගෝචර සම්පන්නෝ ඒ කියන්නේ පාතිමෝක්ඛ සංවර සීලේ සමාදන් වෙන. ඒ කියන්නේ පාතිමෝක්ඛ සංවර සීලය කියලා කියන්නේ නිවන පිළිබඳ සමාදන් වූ සීලයක්. මොකද මේ ලෝකේ බොහෝ සිල් තිබුණාට සිල් රකින්න හිටියට හැමෝම නිවන පිණිස නෙමෙයි සිල් රකින්නේ. සමහරු සිල් රැකලා කැමති අ ඉරිදි වඩ. එහෙම නැත්නම් ධාන වඩ. එහෙනම් සමහරු කැමති රජ වෙන්න. සමහරු කැමති සිටු වෙන්න බොහොම අපෝසත් කෙනෙක්. එහෙම නැත්නම් සමහරු කැමති දෙවියෙක් වෙන්න. සමහරු කැමති බ්‍රහ්මෙක් වෙන්න. ඒ වගේ නොඑක ආකාරයේ වෙන වෙන දේවල් දින. ඊට අමතරව තමන් කැමති ඕන දෙයක් ප්‍රාර්ථනා කරගන්න සීලය බොහොම අනිත් හොඳ අනිතාවමක් කියලා බුදුහාමුදුරුවෝ කියලා ඉතින් මේ විදිහට එක එක දේවල් ප්‍රාර්ථනා කරන්නේ නැතුව යම් කිසි සීලයක් කෙනෙක් සමාදන් වෙනවා නම් නිවන් දකින්න කියලා ඒකට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවලු භික්ෂුව තොපේවත් ඒ සීලමයි. සීලය සම්පූර්ණ කරා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයද සමාදන් ආචාර ගෝචර සම්පන්න වෙන්න. මෙහෙමයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය විතරක් කියලා නියම ගන්න බෑ. ආචාර ගෝචරක් තියෙනවා. ඒ කියන්නේ ආචාර විදි. ගෝචර විදි. ඒ කියන්නේ හැසිරිය යුතු ආකාරය. හැසිරිය යුතු ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක නැතුව ඊට වඩා උසස් සීලයක් කරන පාටිමොක්ඛංග සීලය විතරක් පුරන්න බෑ. අපි හිතමු දැන් ගේ ඇතුලේ ඉගෙන ගන්න. ඒක ඒක ක්‍රමයක්. මිනිස්සු ගන්නවා ඒක. වැඩිහිටියෙක් ඉන්නකොට මේසක් උදින් කකුලක් කියන්නේ. එහෙම නැත්නම් කොහොමවත් මේසක් උදින් කකුලක් කියන්නේ. ඒ වගේ මේ හික්මෙන්ද පුළුවන්. ඒ හික්මෙන් ඕන. වැඩිහිටියෝ දැක්කම නැගිටි ඉන්නවා. එහෙම නැත්නම් ගරු බුදුරජාණන් ඉතුරු පුද්ගලයන් ගරු කරනවා. ආසනයෙන් ආසනයෙන් පූජා කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් ඉස්සර නම් භික්ෂුන් වගේ නැත්නම් වැඩිහිටි කවුරු හරි ආවහම ආදෝණය කළා තියෙනවා. පාදවල තෙල් ගල්ලා තියෙනවා. ඊට පස්සේ ආසනය පූජා කරලා තියෙනවා. ඒ වගේ හැම ආකාරයකින් කලකලා දෙනවා. ඉතින් ඒවා කියන්නේ ආචාර ගෝචර විදි. එහෙම නැත්නම් වැඩිහිටියෝ කතා කරනකොට අතරමැදින් කතා කරන්නේ. ඒවට කියන ආචාර ගෝචර විදි. ඉතින් ඒවා නැතුව රීතියන්ට ගෞරව කරන්නේ නැතුව ගුණෝසොන්ට ගෞරව කරන්නේ නැතුව කෙනෙකුට නිවන් යන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර සම්පන්නෝ. ඊට පස්සේ කියන අනුමත්තේ සුවජ්ජේසු බය දස්සාලි. අනුමාත්‍ර වූ වරදක් කරන්න ගොඩක් බය වෙනවා. එනි ඉතා පුලා වරදක් කරන්න ගොඩක් බය වෙච්ච කෙනාට කියනවා අන්න ඒක ලක්ෂණයට යන්න පුළුවන්. එහෙනම් අන්න ඒ විදිහට ශික්ෂාපද සමාදන් වෙලා සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ ශික්ෂාපදයක් නිකන් රකින්නව නෙමෙයි. යන්තම්වත් තඩන්න බය වෙනවා. ඉතින් ඔහොම බුදුහාමුදුරුවෝ උපදෙස් දීලා අන්න ඒ দমনය කළ යුතු භික්ෂුවට ඒ උපදෙස් පිළිපදින්න ඒ උපදෙස් සම්පූර්ණ කරන්න කාලයක් දෙනවා. කියන්නේ පත්මොක්ඛංග සීල සමාදන් වෙන්න ඕනේ. ආචාර ගෝචර වෙන්න ඕනේ. අනුමාත්‍ර වරදක් කරන්න ගොඩක් බය වෙනවා. ඉතින් යම් කාලයකට ඉතින් සමහර කෙනෙකුට ඉක්මනට මේක කරන්න පුළුවන් සමහර කෙනෙකුට ගොඩක් කරනවා. ඉතින් යම් කාලයකදී මේ වික්ෂුව සිල්වත් වෙනවා නම් ආත්මෝක් සංවරයෙන් සංයුත වෙනවා නම් ඒ කියන්නේ නිවන පිණිස සමාදන් සීලය හොඳටම සමාදන් වෙලා ඉන්නේ. ඉතින් මේක මේ සමාදන් වෙනකොට කරන්න ඕන විදියක් කියලා තියෙනවා. ඒ කියන්නේ ආර්යකාන්ත සීලය කියලා. යම් කිසි සීලයක් අඛණ්ඩ, අචිද්‍ර, අසබල, අසම්මාස, බුද්ධිස්ස, අප්‍රාමත්ත, නියුක්ත සත්‍ය සමාධ සංවත්තනික කියලා අංග 8කින් යුක්ත සමාදන් වෙනවා නම් ඒකට කියන ආර්යකාන්ත සීලය. මෙන්න මේකට තමයි මේ පිටින් කියලා තියෙන්නේ ශික්ෂාපද සම්පූර්ණ කරනවා කියන්නේ. ඒ කියන්නේ යම් සීලයක් අපි රෙද්දක් ගත්තාම ඒ රෙද්දෙන් අගින් කොනක් ඉරිලා ඒකේ තියෙන ඡන්ද හැදුනා කොනෙන් කැඩුනා කියලා. අපි තුමු දැන් කෙනෙක් සීල් ගන්නවා රසසිල් ගන්නවා කියලා දන්නවා. එහෙනම් කටසිල් ගන්නවා කියලා දන්නවා. ඉතින් ඒ සීලය කැඩෙන්නේ සින්දුවක් කියලා. එහෙම නැත්නම් මේ කාලේ නෑමක් කඩදාගෙන. එහෙනම් වස්සජාකාරයෙන් මේ නැත්නම් බොරුවක් කියලා. එහෙනම් ඒක මොකද? ඛණ්ඩ සීල. ඒ කියන්නේ ඒ සීලය අග කැඩිලා තියෙනවා. එතනින් හරිය සමාදන් වෙන්නේ නැහැ. ඉන්නේ ඒකට කියනවා අගින් කැලිස් කරෙද්දක් පොදු සීලයක්. අන්න එහෙම වෙන්නේ බැහැලු. ඒක කියන අඛණ්ඩ. අචිත්‍ර කියලා කියන්නේ මැදින් කිල් වෙලා තියෙන බෑ. ඒ කියන්නේ යම් කිසි වෙද්දක් ගත්තාම මැදින් ඉලක් තියෙනවා නම් අන්න ඒ වගේ යම් කෙනෙක් සීලයක් සමාදන් වෙලා මම අද දවසේ ඉන්නවා රයි 24ක් ඉන්නවා කියලා පොතටක් වෙන්නේ රයි 24ක් ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට ළඟදී සීලයක් කැඩෙනවා. ආයෙ සමාදන් වෙලා සීලය රැකගෙන ඉවරනවා. ඒකන මැදින් හින්දුනා කියන්නේ. අන්න එහෙම වෙන්නත්. එහෙම නැත්නම් අසබල කියලා කියන්නේ මේ ලප කැලල් වගේ පැල්ලම් පැල්ලම් පැල්ලම් තියෙන විදිහට දෙක සිල් වර්ග දෙක තුනක් කැඩෙනවා මගදී. ආයි සමාදන් වෙලා ඉස්සරහට ගෙනියන. අන්න එකට කියනවා සබල. ඉතින් එහෙම නොවනට කියනවා අසබල. අකම්මාස කියන්නේ තිත්තේලියක් එක දිගට තියෙනවා වගේ යම් කිසිලක් සමාදන් වෙලා ඉන්නකොට එක සිල්පදයක් කැඩෙනවා. ආය හදා ගන්නවා, ආය කැඩෙනවා. ආය හදා ගන්නවා, ආය කැඩෙනවා. කොහොම තිත් තිත් තිත් තිත් දිගටම තියෙනවද කියන සම්මාස. ඒක කියන එහෙම නැති වෙන කියන අසම්මාස. ඉතින් ඔන්න ඔය අංග හතරෙන් යුක්තව සීලය රකින්නකොට අන්නේ සීලයට කියනවා බුද්ධිස්ස. බුද්ධිස්ස කියලා කියන්නේ තෘෂ්ණා දාහයෙන් මුදලින් බුදිස. එහෙම විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ අපි සංහාවගේ ධාතු. සංහාවකින් ධර්මයේ ධාතු තමයි. අපි ආශාව නිසා ක්‍රියා කරන්නේ. අන්න ඒ මෙන්න කවුරු හරි කෙනෙක් මෙන්න මේ අංග හතරෙන් මුද්ද සීලය රකිනවා නම් අන්න ඔහුට තෘෂ්ණා දාසයෙන් මිදෙන්න පුළුවන්. සංහාවෙන් ගැලවෙන්න පුළුවන්. ඒ ඉන්නේ කියනවා බුද්ධි. ඒ කියන්නේ මේ අංග හතරෙන් යුක්තව ඒ කියන්නේ අඛණ්ඩ අචිත්‍ර අසබල අකම්මාත කියන අංග හතර කියනවනේ ඒක බුද්ධිස්ස කියලා කියන්නේ. ඒ දුෂ්කා දාපස්සේ මුදනවා. අනිත් එක තමයි මේ අපරාමත්ත. අපරාමත්ත කියන්නේ තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් මානෙ කියන අංග තුනෙන් ගැයවිලා නැහැ. කලවම් වෙලා නැහැ. පරාමර්ශන කියන්නේ ගෑරිලා කියන එක. අතගානට කියන පරාමර්ශය කියලා ඒ තෘෂ්ණාව සම්බන්ධ නැහැ. ඒ කියන්නේ මම දිව්‍ය ලෝක උපදිනවා කියලා නෙමෙයි මේ කීව රැකේ. මම බ්‍රහ්ම ලෝක උපදිනවා. මම රජ වෙනවා. මම සිටු වෙනවා කියලා නෙමෙයි මේ කරන්නේ. ඔව්. ඒ කියන්නේ සංසාරයෙන් එතර වෙන හිතන්නේ නිවන් පිණිස සමාදම් වෙච්ච සීලය. ඒ තමයි තෘෂ්ණාවෙන් මිදිලා කියලා කියන්නේ. දෘෂ්ටියෙන් මිදලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය සහිතව සීල් රකින්න පුළුවන්. අපිට සමහරව අතරාලෙත් දකින්න හම් වෙන සිල් රකින්න විතදිච්ච සහිතව. ඒ කාලේ ගොඩාක් අය කියන්නේ සස්පාස්කෝරු කියන්නේ එක්තරා විශේෂ සිල් රැකපුවා. හැබැයි විතදිච්ච සහිතව. එහෙම නැත්නම් මානය සහිතව. ඉතින් ওই මානය කියන එකත් හරි දරුණුම දෙයක් තමයි. මිත්‍යා දෘෂ්ටියට විතරයි දෙවෙනිය. මානය. ඉතින් යම් කෙනෙක් අනිත් අයගේ විශේෂ වෙන නිසා සිල් රකින්නවා නම් එයාට නිවන් ලැබෙනවා. ඒ හින්දා මේ කියන්නේ කෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් මානෙන් පරාමර්ශනේ නොවිච්ච සීල කියන අපරාමට්ට සීල. ඊට පස්සේ විඤ්ඤුප්පසත්ත විඤ්ඤුප්පසත්ත කියන්නේ කවුරුයි මෙන්න මේ විදිහට සීල් රකින්නවා නම් විඤ්ඤාණ විසින් ප්‍රසංසා කරනවා. ඒ කියන්නේ නුවණ තියෙන රහතන් වහන්සේලා විසින් නුවණ තියෙන පුද්ගලයන් වහන්සේ පුද්ගලෝ විසින් මේ බුද්ධලයට ප්‍රශංසා කරනවා. සමාධි සංවර්ධනික. සමාධි සංවර්ධනික කියලා කියන්නේ සමාධිය පිණිස මේ සීලය පවතිනවා. මේ වගේ සීලයක් රැක්කොත් සමාධිය තරම් දුර නෙමෙයි. ඔහුට තියෙන්නේ ටිකක් විවේකයෙන් ඉන්න විතරයි. විවේකයෙන් ඉන්නකොට සමාධිය ඒ තරම් දුර නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ සීලයක් රකිනකොට මේ පුද්ගලයාව රහතන් වහන්සේලාට ඉතාම ප්‍රිය පුද්ගලයෙක් වෙනවා. අන්න ඒ හිඳ කියන අරියකාන්ත සීලයෙන් සමන්විතයි. ඉතින් මේ වගේ බුදුහාමුදුරුවෝ කියනවා මේ වික යම් කාලයක සීලය සම්පූර්ණ කරොත් කරලා පාතිමොක්ඛන්වරේ සම්පූර්ණ කරොත් ආචාර කෝචර වලින් සම්පූර්ණ වුණොත් කුඩා වරදක් කරන්නත් බය වුණොත් අවස්ථාවක සමාදන් වෙලා කඩන්න නැතුව රකින්නවා නම් සතාගතයන් වහන්සේ නැවත තව ඉදිරියට අන්නේ භික්ෂුව ඉක්මවනවා. කියනවා ඒ විපං භික්ෂු ඉන්ද්‍රියේසු දුක්ඛද්වාරෝ හෝ චක්කුණා රූපං දිස්වා නිමිත්තගාහි හෝ මා නිමිත්තගාහි හෝ මාන් දංජනගාහි ඒ කියන්නේ භික්ෂුව සොපයවත්. ඇයි? ඉන්ද්‍රිය සංවර සීලේ සමාදන් බව. එනි ඉන්ද්‍රිය සංවර සීලේ සමාදන් වෙන්න කියලා කියනවා. ඇහෙන් රූපයක් දැකලා ඒකෙන් නිමිති ගන්න එක. යන්නේ ඒ කියන්නේ මොකද්ද? ඇහෙන් රූපයක් දැක්කහම ඒ පිළිබඳව හොඳයි. මේ රූපය හොඳයි. මේ රූපය ලස්සනයි. නැත්නම් මේ රූපේ මගේ. නැත්නම් මේ රූපය මෙහෙම කෙනෙක්. ඒක නා මෙහෙම. ඒක නා මෙහෙමයි කියලා මේ ආකාරය කියලා දිගටම දිගටම ඒ අනුව සිතුවිලි හිතන්න එපා. අන්න ඒකට කියනවා ඇහෙන් රූපයක් දැක්කහම වැඩිදුර හිතන්නේ නැතුව ඒ රූපේ එතනින් ඒ රූපය ගැන සිතීම එතනින් නවත්තනද කියන ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඒක ඇහැට, කනට, නහයට, දිවට හයට මනසට කියන හයටම පොදු කරන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ ඇහැකින් ඉන්ද්‍රිය රකින්න පුරුදු කරනවා. ඇහැකින් ඉන්ද්‍රිය රකින්න කාලයක් ගත වෙනවා. එකපාරටම කරන්න බෑ. හැබැයි සීල සම්පන්න වෙච්ච කෙනාට ඒකේ තරම් දැන වැඩක් නෙමෙයි. ඉතින් මේ භික්ෂුව ඉන්ද්‍රිය සංවරයෙන් සමාදන් වෙලා ඉන්නවා. මේ ඊට පස්සේ යම් කිසි කාලයක ඒ භික්ෂුව ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කරාම භාගතුන් වහන්සේ නැවත තවදුරටත් ඒ භික්ෂුව හික්මවනවා. එනලු ඒහි සංධිකු භෝජනේ මත්තං යෝ හෝමි පටිසංඛායෝනිසෝ ආහාරං ආහාරය සොප භික්ෂුව ඔබ ආහාරයේ මාත්‍රඥය වාසය කරනවා ඒ කියන්නේ මාත්‍රඥ කියන්නේ નિયમિત ප්‍රමාණයට ආහාරය ගන්න පුරුදු වෙන්නේ කියලා. පටිසංකායෝනිසෝ කියලා කියන්නේ නුවණින් කලකමින් මනසියෙන් යුක්ත ආහාර අනුභව කරන්න කියලා. කොහොමද කියන්නේ? අර නියම දවාය, න මදාය, න මණ්ඩනාය න විභූෂනාය යාවදේව එමස්ස කායස්ස පිටිය විහිසු කරතිය බ්‍රහ්මචර්යානුගාය ඉති පුරාණංච වේදනම් කටිහංකාමි නවංච වේදනම් උපාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජපාත කාපිහාරෝ සාධිකල ඒ කියන්නේ මේව දමාය ජලයේ පිණිස නෙමෙයි න මදාය මදයේ පිණිස නෙමෙයි පුරුෂ මදයේ වෙන්නේ නෙමෙයි න මණ්ඩනාය කියන්නේ අදුතම් පුරවන්න නෙමෙයි. න විභූෂණාය. කියන තැන් වස්සන කරන්න නෙමෙයි. යාවදේම ඉමස්සක් ආයස්ස සිටියා. යම්තා මේ කය දෙලින් තියාගන්න පුළුවන්ද? යාපනාය යකෙන්න පුළුවන්ද? විහිංසු කරතිය. ඒ කියන්නේ හැම නැතිකමින් වෙන අමාරුනේ. බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ භාවනාවට මේ බ්‍රහ්මචර්යාවට මේ උතුම් වූ චර්යාවට අනුග්‍රහයක් පිණිස ඉති පුරාණච වේදනම් පටිහංකාමේ කියන්නේ පුරාණ වේදනා නැති කරන. ඒ කියන්නේ පුරාණ වූ බඩගිනි වේදනා නැති ඒවා. දැනට පවතින බඩගිනි වේදනා නැති ඒවා. එහෙම නැත්නම් මවංච වේදනා න උත්පාදස්සාන. අනාගතයේ ඇති වෙන බඩගිනි වේදනා නැති ඒවා. යාත්‍රාජමේ භවිස් මගේ ජීවිතේ යාත්‍රා පස්සේ ජීවිතය ආශ්‍රාව ගත වෙනවා. කියන්නේ ජීවිතයේ ආශ්‍රාවක් පොදු දෙවෙනවා. අනවශ්‍යතා නිවැරදිද මෙලියක් වෙනවා. පාස් විහාරෝ දැන් පහසු විදියක් වෙනවා. අන්න එහෙම හිතලා ආහාර ගන්න කියලා කියනවා. මොකද කියනවා දැන් ප්‍රථමයෙන්ම අපිට කියුවා සීල සංවරය. ඒ කියන්නේ ප්‍රාථමික සංවරය ආචාර්ය ගෝචර සම්පන්න ගොඩාවක් දක්වත් කරන්න බය වෙන්න එහෙම කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඉන්ද්‍රිය සංවෘත්ති සමාධිය. ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා ඒ ගැන පිට පිට හිතන්න එපා. හොඳයි කියලා හිතන්න එපා. මේ ලස්සනයි, හොඳයි, මනාපයි එහෙම කියලා හිතන්න එපා. හා? ඒක දැනගනකොට අකමැති වෙන එකක් යන්නවද? කැමති වෙන එකක් නවතිනවා. ලෝභය කැමති වෙනවා කියන්නේ ලෝභය වැඩිනවා කියන්නේ. අකමැති වෙනවා කියන්නේ දේශය වැඩිනවා කියන්නේ. ඒ දෙකම අඩු වෙනවා ඉන්ද්‍රිය සංගතිය කරන. ඔව් වැඩි දුර හිතන්නේ නැතුව ඉන්න එක තමයි ඉන්ද්‍රිය සංවර්ධනය කියන්නේ. ඉතින් ඉතින් අසෝචියෝගේ දැන් දැක්කත් දේශය පහළ වෙන කියක් පාලනය වෙනවා ඒක. දිගටම දිගටම මේක හිතන්නේ නැහැ. ඊට පස්සේ කියනවා භෝජනේ මාත්‍රකයෙන් ඉන්නේ කියලා. යම් කිසි කාලයක භික්ෂුව භෝජනේ මාත්‍රක දුනාම කියනවා භික්ෂුව තොපැවිත් ජාගරියන රෝගය ඉහිය දෙන්න. ඒ කියන්නේ මොකද්ද? ජාගරියන් අනුත්තෝ හොති. ඒ කියන්නේ මොකද? නිදිමාන්න පුරුදු වෙන. අන්න එතකොට තමයි කියන්නේ පැය හතරක් විතර නිදා ගන්න පුරුදු වෙනවා. මේ ඒක එකපාරටම පැය තමයි දාගෙන බෑ. අමාරු. කාලයක් තිස්සේ පුරුදු වෙනවා. කණේකත් පුරුදු වෙනවා කාලයක්. මේ කිසිම දීර්ඝ කාලයක් නෑ. ඒ අතර භාවනා කරන්න කමක් නෑ. ඔතකොට ඒකට මේ භාවනා කරන්න කිසි ක්‍රමයක් බුදුහාමුදුරු කියලා දෙන්නේ මේ ආකාරයෙන්. ඉතින් ඉදි වරන්න පුරුදු කරනවා කොහොමද? දවල් කාලය හැරගෙන ඉන්නේ. නිදාගන්නෙම නැහැ. බත් කෑවට පස්සේ නිදාගන්නෙත් නෑ කලින් නිදාගන්නෙත් නෑ නිදාගන්නේ නෑ. ඊට පස්සේ රාත්‍රියේ ප්‍රථම යාමයේ කියන්නේ 6 ඉඳලා 10 වෙනකම්. ආහාරගෙන ඉන්නවා. මධ්‍යම යාමයේ සිහියෙන් නැගිටින වෙලාව මතක් කරලා උත්සාහන සංඥාව කියන්නේ. නැගිටින වෙලාව මතක් කරලා නිදා ගන්නවා. දකුණු ඇලේ. දකුණු දිගට. ඕන ආන්දර. ඉන්න සීයාන් දිගට. අන්න එහෙම නිදාගත්තාම උදේ දෙකට ඇහැරෙන්න. උදේ දෙකට ඇහැරලා ඊට පස්සේ ඇවිදින්නවා. නිදි මරන්න පුරුදු කරන්නේ. එච්චරයි. පහවරයි නිදාගන්න. අන්න ඒක පුරුදාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ වික්ෂුවතක ඇවිත් සති සම්පදාන පුරුදය. සිහියෙන් ප්‍රඥාවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න කියලා. කොහොමද සිහියෙන් ප්‍රඥාවෙන් වැඩ කරන්නේ? ඉදිරිය යනකොට ආපසු එනකොට සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න. මේක ටිකක් ඉරියාපත වලට ගියත් ටිකක් අමාරුයි. අමාරු කියන්නේ වැඩ වැඩි වෙනවා. ප්‍රඥාවෙන් කල්පනා කරනවා කියලා කියන්නේ ඉස්ලාම් හිතන්න ඕනලු මොනවාරි කරන්න හිතනහම මම මේ වැඩේ කරන්න හොඳද? මේක හොඳ වැඩද නරක වැඩද? ඉතින් සල්ලා මොකද? ඉතින් ඉස්සලා ඉතින් වැරදිද නිවැරදිද ඒකයි. ඒ කියන්නේ අපි කොහොමද පන්සල් යන්නේ කියලා. ඉතින් කල්පනා කරලා බලුවම් පන්සල් යන එක කරන්න හොඳවද හොඳ වැඩද නරක වැඩද? හොඳ වැඩ. එහෙම නැත්නම් මොනවද සංගීත සංදර්ශනයක් බලන්න යන්නේ කියලා. ඒක හොඳ වැඩද නරක වැඩද? බුද්ධාගමේ කියන නරක වැඩ. ඉතින් ඒක එහෙනම් එතනින්ම නවත්තනවා. ඒකවල දැන් පන්සල් යන්නේ කියනවාම හොඳ වැඩක් කියලා හිතුවොත් ඒ වුණාට අද පන්සල් යන එක හොඳයි කියලා කල්පනා කරලා බලුවහම භාවනාව පුරුදු කරන කෙනෙකුට කෙනෙක් වැඩි දවසකට පන්සල් යාම ඒතරම් සුබ නෑ කියලා තමයි කියන්නේ. මොකද විවිධ වර්ගයේ ඇඳුම් ඇඳගෙන විවිධ මිනිස්සු විවිධ විදිහේ මිනිස්සු එන්න පුළුවන් පන්සලට. ඒ අය දිහා බලන් ඉඳලා ඒ අය කතා කරන විදිය බලන් ඉඳලා කෙනෙකුට තමන්ගේ භාවනාව සමතක වෙන්න පුළුවන්. ඒ නැත්තම් ද්වේෂය පහළ වෙන්න පුළුවන්, කැමැත්ත ඇති වෙන්න පුළුවන්, ඒ වගේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා දෙනගේ වැඩි දවසට පන්සල් යන එක හොඳයි කියලා කියලා නැහැ. ඒ කියන්නේ අඩු දවසකට පන්සල් යන එක හොඳයි. ඊට පස්සේ කල්පනා කරන්න ඕනලු මම කරන භාවනාව දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තැනක් නෙවෙයි පන්සලට යෑම. ක්‍රියාව මේක භාවනාවට අනුකූලද? දෝෂද එහෙනම් හොඳද ගැළපෙනවද කියලා අන්න එහෙම ඉතල පස්සේ සිහියෙන් යුක්තව භාවනාව කඩාගෙන නැතුව පන්සල් දැන එක තමයි ප්‍රඥාවෙන් හිතනවාද සම්පදාන හතරක් සම්පදාන හතර මම ඔය දැන් ඔය පාලින් කියන්නේ නැතුව කිව්වේ සාර්ථක සම්පදන්නේ සප්පාය සම්පදන්නේ ගෝචර සම්පදන්නේ අසම්මෝහ සම්පදන්නේ කියලා පාලින් කියලා තියෙන එක තමයි මම කිව්වේ මේ මම පාලියෙන් කියුවේ දැනගෙන කියන මොඩල් මේ ඉතින් ඔන්න ඔකට තමයි ප්‍රඥාවයි තියෙනවා කියන්නේ. ඊට පස්සේ සිහියෙන් කරන්න ඕන සති සම්පජාන කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඉදිරියට යනකොට සිහියෙන් ප්‍රඥාවෙන් යන්න පුළුවන්. ඔය විදිහට හිතලා. ආපහු වෙනකොට ඒක කරන්න පුළුවන් නම් සිහියෙන් ප්‍රඥාවෙන්. අන්න ඒක තමයි සති සම්පජාන. අභික්ඛන්තේ පරික්ඛන්තේ සම්පජානකාරී හොති කියන එක. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඒ ඉන්ද්‍රිය බැලීමේ නිසා බැලීමේදී එහෙම හිතනවා. ඒකට උදාහරණයක් කියනවා නම් ඔෆිස් එකේ වැඩ කරගෙන ඉන්නවා. ආරාලේ වැඩ කරගෙන ඉන්නකොට කාගේ හරි කටහඬක් ඇහෙනවා. ඇහෙනකොට බලන්න හේතන ඔලුව උස්සලා. අන්නේ ඔලුව උස්සලා බලන්න කලින් මේක මේ ප්‍රයෝජනවත් එකක්ද මේක මේ කුසලයක්ද මේක මේ දැන් කරන්න ඕන එකක්ද මට ප්‍රයෝජනද අනිත් අයට ප්‍රයෝජනද කියලා හිතලා බලලා උළු උත්තර බලනවා නම් අන්න ප්‍රඥාව සහිතව උළු උස්සුවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පටන් ගන්නකොටම බලලා ඉවරයි. ඒ කියන්නේ ප්‍රඥාව නැතුව බැලුවා කියන්නේ. ඉතින් අන්න ඒක පුරුදු කරන්න කියලා කියනවා. දැන් මේ ඉන්ද්‍රිය බැලීම සහ අනුදික් බැලීම, ඒ කියන්නේ වෙන දිශා බැලීමේදී මේ පුරුදු කරන්න කියලා කියනවා. මේක අමාරු වගේ තේරුණාට කරනකොට කරන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ උපදේශ. සවින්තා ඥාණයෙන් බලලා මිනිස්සුන්ට පුළුවන් දේවල් විතරයි කියලා කියනවා. බැරි දේවල් කියලා නැහැ. බැරි ටික කිව්වේ නැහැ කියලා කියනවා. ඒ පුළුවන් ටික විතරම කිව්වේ. ඉතින් ඒකෙන්ද බුදුරජාණන් වහන්සේ අදහනවා බුදුරජාණන් වහන්සේගේ සබත්තා ඥානය කියන එක පිළිගන්නවා නම් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මේ සරණ ගන්න දුභෝමේ සරණක් වරන් කියලා කියන්නේ. ඉතින් මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඉදිරියේ දැලීමේදී සහ අනුදික් දැලීමේදී සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්මිජ්ජිතේ ප්‍රසාරිතේ සම්පදානකාරී හොදි. ඒක නතපය අකුලනකොට සම්මිජ්ජිතේ ප්‍රසාරිතේ එහෙම සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න ගත්තාම ඔය නිකන් ඉන්නකොට කකුල හොරවන එක එහෙම වෙන්නේ නැහැ. පොළොව හාරන එක වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් කරනකොට මේ මතක් වෙනවා මේක මේ සිහියෙන්ද ප්‍රඥා දැන් මේක කරන්න ඕන වැඩක්ද. එහෙම එහෙම කියලා හිතනකොට ඒක හිතන්නේ නවතිනවා. එතකොට අනවශ්‍ය ක්‍රියා කරන එක සෑහෙන දුරකට නවතිනවා. ඉතින් අතපය අකුලනකොට දිගා වෙනකොට සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න කියලා කියනවා. සංඝාටිපත්ත චීවර ධාරණය සංකජානකාරී හොති කියලා කියන්නේ සංඝාටි කියලා කියන්නේ දෙපඩ චීවර. පත්‍ර, පාත්‍ර, චීවර ඒ වගේ දේවල් අඳිනකොට එන ඇඳුම් අඳිනකොට ප්‍රඥාවෙන් හිතලා සිහියෙන් කරන්න කියලා කියනවා. ඉතින් එහෙම නැත්නම් කනකොට බොනකොට අසිතේ පීතේ කායිතේ සායිතේ කනකොට බොනකොට කඩාගෙන කනකොට කෑම මොකට සූප්පු කරලා රස කැවිලෝගේ දේවල් සූප්පු කරනවා කන බොන කියන එක හතරකට කඩලා කියලා තියෙනවා අසිතේ පීතේ කායිතේ සායිතේ එදෙනේ කනවා මොනත්තම් බොනවා එහෙනම් කඩාගෙන කනවා එහෙනම් සූප්පු කරනවා කියන හතර කියලා අන්න ඒ හතර වෙලාවේදී මේ දේ හොඳයිද මේ දේ නරකයිද කියලා හිතලා ප්‍රඥාවෙන් හිතලා මම අර කිව්වා වගේ සාර්ථකද සප්පායද ගෝචරද මේකේ හිතලා කරන්න පුළුවන් නම් අන්න ඒකට කියන අනකොට බොනකොට සිහියෙන් ප්‍රඥාවෙන් හිතයි. එතකොට නම් ඉතින් වැඩිපුර කැවෙන්නේ නැහැ. හිතේ ආසාවට කැවෙන්නේ නැහැ. මොකද මේ කණ එක ප්‍රයෝජනයි. මේක මම මේ කුසලයත් මේ කරන්නේ නැහැ. කුසලයත් කරන්නේ. මේ ඇඟට අවශ්‍ය ප්‍රමාණය දැක්කම හිතට අවශ්‍ය ප්‍රමාණය මේ කන්නේ කියලා කල්පනා වෙනවා. ඊට පස්සේ කියනවා මල මුත්‍ර පහ කරනකොට සීයෙන් ප්‍රඥාවෙන් කරනකොට උච්චාර පස්සාවකම් මේ සම්පජානකාරී හෝ ඒ කියන්නේ සිහියෙන් ප්‍රඥාවෙන් කල්පනා කරලා සිහියෙන් කරන්න කියනවා. එතකොට මල මුත්‍ර පහ කරනකොට වෙන දේවල් හිතන්න වෙලාවක් නැත යනවා. නැත්නම් වෙන දේවල් හිතන්න කාලයක් කරගන්නවන්නේ. එතකොට මේ භාවනා කරේදී එහෙම කරන්න බෑ. මල මුත්‍ර පහ කරනකොට සිහියෙන් කරන්න ඕනේ. මම දැන් මේ වැඩේ කරනවා. එතන ඒ ඒ ඉරියව් වලම එකක් තමයි මේක. මේක ඉරියව්ව. මිනිස්සුගේ ඉරියව්. ඒ ඉරියව් පිළිබඳ 100 පිටින් තමයි 100 පිටින් කියන්නේ. ඊට පස්සේ කියනවා ගතේ හිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ කුල් භාවේ සම්පදානකාරී හේතු. කියන්නේ ගතේ කියන්නේ යනකොට. හිතේ ගැන ඉඳගෙන ඉන්නවා. නිසින්නේ කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා. සුත්තේ කියලා කියන්නේ නිදාගෙන ඉන්නකොට. ජාගරිතේ කියලා කියන්නේ නිදි මරනකොට. භාෂිතය කියලා කියන්නේ කතා කරනවා. තුන්ී භාවය කියලා කියන්නේ නිශ්ශබ්ද වීම. මෙන්න මේ සත්‍යන සම්පජාන සහිතව ප්‍රඥාව සහිතව සිහියෙන් කරන්න කියලා ඉතින් මෙන්න මේක පුරුදු කරාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේක කාලයක් යනකොට මේක පුරුදු කරන්න එතකොට බෑ අමාරු වගේ කියනකොටම තේරෙනවා නේද? ඒ කාලය ගියාට පස්සේ පුරුදුනාට පස්සේ කියනවා භික්ෂුව එහෙනම් එන්න විවේක ආරණ්‍ය සේනාසන වල කියන්නේ මොනවද ආරණ්‍ය දැන් කැලෑ රුක්ඛ මූල කියන්නේ ගස් මුල් කන්ද කියන්නේ කඳු වැඩි ගිරි ගුහා, ගල් ගුහා, මේ කඳු වල තියෙන ගුහා. සුසාන කියන්නේ සෝහන් වනපේ. එහෙම නැත්නම් අභෝකාශ කියන්නේ එලිමහන් පිටරි, එලිමහන් තැන්. එහෙම නැත්නම් සිදුරු කුටි වගේ විවේක ස්ථාන වලට යන්න කියලා කියන්නේ ඊට පස්සේ ඉතින් මෙන්න මේ ස්ථානයකට ගිහිල්ලා ආහාරේ මාත්‍රකතාවයක් තියෙන හැම වෙලේම කන්නේ උදේවරු විතරයි කන්නේ. ඉතින් මේ පින්දපාතේ අරගෙන පින්දපාතේ අදට ගත්ත ඉවරයි. ආයි මේ ආහාරයක් ගන්න අදවසට කියලා හිතලා මේ පළක් බඳගෙන කල් විදි කරගෙන සිහිය පෙරට අරගෙන දැන් හිත එකතු කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ තමන්ගේ තියෙන දැඩි ආශාවල් වලින් තමන්ගේ හිත මුදවනවා. තමන්ගේ තියෙන දේශයන්ගෙන්, ක්‍රියාපාදයන්ගෙන් හිත මුදවනවා. තමන්ගේ තියෙන ගිරන් බවය, එතන ලෙඩගම, එහෙම නැත්නම් අලසකම, කම්මැලිකම හිත මුදවනවා. මගේ ඉඳගෙන ඉන්න බෑ එහෙම. ඉඳීමට කෙනෙකුට. අල්ලවෙන්න හිතනවා. එහෙම නෑ මම දිගටම මෙහෙම ඉන්නවා. ඒකල වීරය වඩන්නවා. ඒ වීරය තමයි අලස බව, ගිලන් බව කියන ප්‍රතිපක්ෂ. ඉතින් ඉරියව්ව මාරු කරත් වීරය වැඩෙනවා. මේ ඒ හින්දා මේ හොඳට හරි ඍජු කරගන්න. හොඳ ගෙලින් කරගන්න. පළලක් බැඳගෙන ඉන්නකොට තීන මිද්දේ අඩු වෙනවා. අලස බව, ගිලන් බව අඩු වෙනවා. ඊට පස්සේ හිතට එකක සිතුවිලි හිත විසිරෙනවා ඒක අරමුණ ඇවිල්ලා හිතනවා එක එක දේවල් එක දෙයකට හිත එකඟ වෙලා තියෙන්නේ ඒක කියන උත්කෘෂ්ඨ කියලා එහෙම නැත්නම් තමන් කරපු පව් මතක් වෙනවා මතක් කළා හලගාඩේ වෙනවා එහෙම නැත්නම් කරගන්න හම් වෙච්චදී පින් මතක් වෙනවා ඒක කියන කුක්කුච් ඒ කුක්කුචෙන් උද්දච්චෙන් හිත ඉරිසුදා ඒක තමයි ඊට පස්සේ විචිකිච්ඡාවෙන් පිටපිලිසුර. එහෙම කරලා මේ නීවරණ පහින්ම හිත දුබල කරන නිවන වහන ධර්මතාවලින් හිත මුදවනවා. හිත පිරිසුදු කරනවා. මෙන්න මේ හිත පිරිසුදු කරාට පස්සේ අන්න ඒ භික්ෂුවට කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විවේකයෙන් ඉන්න පුද්ගලයෙකුට ලැබෙන විචාරිත විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රක කියන අංග පහෙන් යුක්ත ප්‍රථම ඥානයට සමවදින්න පුළුවන් එහෙනම් දැන් අපි හිතාගන්න අපිට යම් කිසි විදිහක ප්‍රථම ඥාන සමවදින්න බැයිද මේ මූලික අවස්ථා පුරුදු කරලා නැති නිසා බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වාම යම් කිසි කෙනෙක් මේ මං කලින් කියපු ප්‍රමාණය කරා නම් මේ ප්‍රමාණය වෙනවා ඒකේ හරි දෙකක් නැහැ බුදුහාමුදුරුවෝ කිව්වොත් කිව්වම තමයි. ඉතින් ඒ වගේ මේ ප්‍රථම ඥාන සමාධිය කියන්නේ අකුසලයෙන් වෙන් වෙන්න ඕනේ. ඒ සිත් සම්පූර්ණ වෙනකොටම අකුසලෙකින් වෙන් වෙන්න. කාමයෙන් වෙන් වෙන්න ඕනේ. දැඩි ආශාවලින් මිදෙන්නවා. විවේකයෙන් ඉන්නත් ඕනේ. විවේකයෙන් ඉන්නකොට විතර්ක විචාර විතර්ක කියන්නේ අරමුණට නැවත නැවත එනවා ඒකම අරමුණ. විචාර කියන්නේ ඒ අරමුණ හොඳින් බලනවා. මේ හිතෙන් හිතට දෙයට එහෙමත් හිතට එකක් උපදින්නේ යම් කිසි දෙයක් ඉන්නද ඒකට කියන අපි අරමුණ කියලා. ඉතින් ප්‍රීතිය කියලා කියන මුළු ඇඟේම පැතිරිච්ච ප්‍රීතියක්. සැපය කියලා කියන මුළු ඇඟ පුරාම තියෙන සැපක්. කිසිම වේදනාවක් තියෙන්න බෑ. එහෙනම් අඳුරගන්න ඇඟේ යම් කිසි වේදනාවක් තියෙනවා නම් ප්‍රථම ඥාන සමාධිය කොයි එකද? යම් කිසි විදියකට මෙනෙහි කළා හරි භාවනා අරමුණ මෙනෙහි කළා හරි වේදනාව මෙනෙහි කළා හරි මොනම ආකාරයෙන්ම වේදනාව නැති වෙලාවක් වෙනවා නම් මේ වේලාවට තමයි ප්‍රථම ධ්‍යාන සමාධිය තියෙන්නේ. එක වෙන්නේ නැහැ නේද වේදනාවක් තියෙන්නේ. වේදනාව නිකන්. අපහසුතාවයකට පත් වෙනවා. සපවත්තු අන් තමයි ඊට සහැල්ලු වෙන්නේ. ඒ සහැල්ලු නම් සපවත්තු නම් තමයි සමාධිය වැඩෙන්නේ. අන්නේ සමාධිගත හිත තමයි ඕනනම් ඥානය සමාදින්න පුළුවන් ඕනනම් විදර්ශනා වඩන්න. ඒක තීරණය කරන්න පුළුවන් ඊට පස්සේ. එතකන් අපි අපේ තියෙන දේවල් නීවරණ ආධර්ම අයින් කරන්න. අලස බව, ගිලන් බව. දෙද හැදුනා කියලා අනේ මේ ලෙඩෙක් නියාට ප්‍රථම ඥාන සමාදින්න මේ ටික ඇති කියලා එහෙම එකක් නැහැ. ඕනම ලෙඩෙකුට తాවකාලිකව හෝ ලෙඩේ යටපත් කරගන්න පුළුවන් නම් විතරයි භාවනා ආරමුණට එකද වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රථම ඥාන සමාදින්න පුළුවන් නෝ ඊට පස්සේ ප්‍රථම ඥාන සමාදිනලා අර ඉස්සෙල්ලා කිව්වා වගේ පස් ආකාරයකින් විතර පුළුවන් වුණාට පස්සේ ආ මදලාගේ පස් ආකාරය කියන්නේ මේ ආවජන සමාපජන අදිස්ථාන උත්ථාන පච්චවෙක්කනා කියන පස්විදියක් තියෙනවා අන්නේ පස්සාකාරයකින් පුරුදුනාට පස්සේ ප්‍රථම ඥානයේ තියෙන මේ නැවත නැවත ආයාසයෙන් හිතන එක ඒ තරම්ම හොඳ වැඩක් නෙමෙයි. විතර්කයේ තරම් හොඳ නැහැ. ਵਿਚාරය හොඳ නැහැ. මේ නැවත නැවත අරමුණට මේ උත්සාහ කර කර ආය අරමුණ බලන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. උසස් දෙයක් නෙමෙයි කියලා හිතනවා. හරියට අපි ඉස්සල්ලාම වාහනයක් කෙලවනකොට ගියර දෙන්න බලලා ගියරක දැම්මට පස්සෙන් කියන්නේ ආහක බලන් ගියරක දැම්මොත් තමයි හොඳ දෙයක්. ඒ කියන්නේ විශේෂ උත්සාහයක් නැතුව ඒ කලින් කරපු වැඩේ වෙනවනම් ඒ දේ වඩා උසස්. අපි එහෙම පිළිගන්නේ. එන්න මේ භාවනා කරනකොට එහෙම කියනවා. මුලින්ම ආයාසයෙන් එහෙම කළාට පස්සේදී નિરાයාසයෙන්ම ඥානය අරමුණට හිත යොමු වෙනවනම් ඒක වඩා උසස් කියලා හිතුණාට පස්සේ විතර්කයේ ਵਿਚාරය ගැන කලකිරුණාම දෙවන ඥානය සම්මාදින්න පුළුවන් විතර්ක ਵਿਚාර රහිත. ප්‍රීතිය සුඛය එකකට විතරයි. ඊට පස්සේ පස්සේ කාලේ ඒකත් පුරුදු කරාම හිතනවලු ප්‍රීතිය ඒ තරම් උසස් දෙයක් නෙවෙයි ප්‍රීතිය නැත්තම් ඊට වඩා උසස් කමක් තියෙනවා. කියන සැපය ඊටතර සාධාරණ තියෙන තුන්වෙනි ධානය තමයි. ඊට පස්සේ තමයි සැපයට වඩා උපේක්ෂාව හොඳයි. කියන චතුර්ථ ධාන සමාධියනවලු උපේක්ෂා ඒකත්වතා කියන අංග දෙක තියෙනවා. මෙන්න මේ ආකාරයට බුදුරජාන් වහන්සේ කියනවා මේ සතුටු ධන සමවැදෙන පුද්ගලයාට අවස්ථාව තියනවලු තමන්ගේ සිත කෙලෙස් වලින් මුදවන්න. ඒ කියන්නේ ආසවක්ඛ ඥානීය පිරිස මෙහෙවන්න. කෙලෙස් නැති කරන ඥානීය පිරිස මෙහෙවන්න. එහෙම කළා රහත් වුණාම ඒ ඒ රහතන් වහන්සේට හිතනවලු මම දැන් රහත් වෙලා ඉන්නේ. මට කෙලෙස් නැහැ. මම ඉන්න ඕන විදිහට ඉඳලා ඉවරයි. මුසිත වන්තෝ. මම කරන්න ඕන දේ කරලා ඉවරයි. අත කරමිනු. මගේ දැන් බර උසලාගෙන ඉඳීමක් නෑ. මම මෙච්චර කල් අමාරුවෙන් හිටියේ. දැන් එහෙම අමාරුවක් නෑ. ඔහිත භාරෝ. ලෙසන් බර පැත්තකින් කියලා කෙලෙස් බර පැත්තකින් කියලා අනුපත්ත සදත්තා කියලා කියන්නේ අර යන්න ඕන තැන එකෙන්ට තැමින්න. ඒ උත්තම වූ ස්ථානයට පැමිණිලා. එහෙම නැත්නම් මේ රහත් බව ලැබුණා. පරික්කීන භව සංයෝජන. ඒ කියන්නේ භව භවය සම්බන්ධයෙන් භවයට එක්කව කරන භවයට සංයෝග කරන භව සංයෝජන. ඒවත් ක්ෂීණ වුණා. නැති වෙලා ගියා. මේ යහපත් ආහාරයෙන් විමුක්තිය ලැබුණා කියලා අන්නේ රහතන් වහන්සේට විත්ත ධර්මයේ කියන්නේ ඇස් පන අපිට විපාක ලැබෙන මේ ඇස් පන අපිට මේ මේ අනුවත් තේරෙන ඥානයක් දුන්නු. කියලා කියනවා. ඊට පස්සේ එහෙම කිව්වහම ජනක මුග්ගල්ලාන බ්‍රාහ්මණය බාගතුන් වහන්සේ අහනවා ඉතින් භාගතුන් වහන්සේ මෙහෙම භාගතුන් වහන්සේ අවවාද කරහම මේ හැම භික්ෂුවක්ම නිවනට යනවද? නැත්තම් යම සමහර කෙනෙක් යන්නේ නැද්ද? එතකොට කියනවා භාගතුන් වහන්සේ කියනවා සාමාන්‍ය සමහර කෙනෙක් නිවනට යනවා ඒ සමහර කෙනෙක් නිවනට යන්නේ නැහැ. එතකොට ජනක මුත්තලන බ්‍රාහ්මණ අහනවා ඉතින් බාගතුන් වහන්සේ නිවන කියන එක ඇත්තටම තියෙනවා නිවන යන මාර්ගයකුත් සත්‍ය වශයෙන්ම තියෙනවා නිවන යන මාර්ගය කියන්නේ බාගතුන් වහන්සේ මේ වැඩ ඉන්නවා ඇයි සමහර කෙනෙක් එතෙන්ට යන්නේ සමහර කෙනෙක් යන්නේ නැත්තේ එතකොට බාගතුන් වහන්සේ කියනවා එහෙනම් බ්‍රාහ්මණය මම ඒ පිළිබඳව තොපගින්ම ප්‍රශ්නයක් අහන්න. තේරෙන ආකාරයකට පිළිතුරු දෙන්න. මොකද්ද? රජගහනුවරට යන්න පාර දන්නවා. පාර කියන්නේ දක්ෂයෙක්ද? එතෙන් දැන් ඉන්නේ සරත්නුව. රජගහනුවර කියන දුර. එතකොට මේ ධනක මොග්ගල්ලාණන් අහනවා රජගහනුවරට යන්න පාර කියන්නේ මේ ලක්ෂයේ ධනපොමුග්ගල. නෝනවා එසේ වල්තුනාම මම ධනපොමුග්ගල මේ වදගහනුවරට යන්න පාර කියන්න දක්ෂේ. ඉතින් මුදහන අහනවා දැන් එක පුරුෂයෙක් ඇවිල්ලා අහනවා ධනපොමුග්ගලාගෙන. ආචාර්යන් වහන්සේ වදගහනුවරට යන්නේ කොහොමද? කියලා වහම ඉතින් ධනපොමුග්ගලාලා කියනවලු. මෙතනින් මේ මේ දිශාවට මෙච්චර දුර යන්න ගමක් හම්බෙයි. ඒ ගමෙන් මේ දිශාවට තව මෙච්චර දුර යන්න තව ගමක් හම්බෙයි. මෙන්න මේ ආකාරයට යනකොට රජගහන වලට යන්න යන්න පුළුවන්. එතකොට මේ කියන අහන පුද්ගලයා ධනක මුක්කාලන ගාමන කියලා දෙන පැත්තට නැතුව වෙන පැත්තකට ඇවිද්දොත් එයාට රජගහන වලට යන්න පුළුවන් වෙනවා. ඒ වහම භාවිතුන් වහන්සේ ඔහු රජගහනුවර යන්නේ නැහැ. මොකද ඔහු කියන පැත්තට නෙවෙයි වෙන පැත්තකට යන්නේ. ඒක බුදුදහම වහන්සේ අහනවා එහෙමනම් තව පුද්ගලෙක් කියලා පාර ඇහුවා. අටවෙනි මාසේ කොහොමද රජධානුවරට යන්නේ? ඒ පුද්ගලයාට ධනකම උත්තරන ධනකම උත්තරන කියනවා කුෂ්ඨයතෝ සමින මෙන්න මේ දිශාවට මෙච්චර දුරක් ගමන් කරනවා. ගමන් කරලා මෙන්න මේවා ගමක් හම්බ වෙනවා. ඊට පස්සේ තව මොහොතක් තව මෙච්චර වෙලාවක් මේ දිනාව ගමන් කරනවා. මේ වගේ ගමක් හම්බ වෙනවා. කොහොම වුණ යනකොට රජගහ නුවරට යන පාරම තියෙනවා. කිව්වා මේ පුද්ගලයා ඒ කියන පාරම යනවා. එතකොට ඒ කියන අතරම ගියොත් රජගහ නුවරට යන්න පුළුවන් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ අහනවා. ඒක කියනවා මම කියන විදිහටම ගියොත් ඒ පුද්ගලයාට යන්න පුළුවන් වෙනවා. එතකොට භාගතුන් වහන්සේ ඊට පස්සේ අහනවා ඉතින් බ්‍රාහ්මණය රජගහ නුවර ඇත්තටම තියෙනවනේ. යන්න මාර්ගයක් ඇත්තටම තියෙනවනේ. මාර්ගය හොඳින්ම කියලා දෙන්න ඔබත් ඉන්නවනේ. කෙනෙක් ඒ පැත්තට යන්නත් කෙනෙක් රජගහ නුවරට යන්නත් තව කෙනෙක් නොයන්නත් හේතුව මොකද? ඉතින් ඒක උගලලා කියනවා මම මොනවා කරන්නද භාගතුන් වහන්සේ මම පාරේ දිනනවා විතරයි. අන්න එතකොට භාගතුන් වහන්සේ කියනවා අන්න ඒ ආකාරයට ධන බ්‍රාහ්මණය මම තථාගතයන් වහන්සේ විතරයි මම කාර කියන විතරයි මම මොනව කරන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ එහෙම කිව්වහම ධනක මුද්දල්ලාන කියනවා ගෞතමයන් වහන්සේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් සද්ධාව නැතුව ජීවිතා වෘත්තිය සඳහා මහාන වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව මහාන වෙනවා. ඉතින් ඔහු හටයි. හට මායා. ඒ කියන්නේ තියෙන වැරදි හංගනවා, නැති ගුණ පෙන්නනවා. මේ මාන උද්ගත වෙච්ච මාන්නල දිනා. ඒ කියන්නේ බොහොම අම ඉහළින් හිතාගෙන ඉන්නේ. සඵලයි. ඒ කියන්නේ සඵල ගුණ කියලා මුකරයි. අට පරිස්සමක් නැහැ. ඒ කටින් ගොඩක් නරක වචන පිට වෙනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලයක් නැහැ. භෝජනය ගන්න ඒ තරම් ප්‍රමාණය දන්නේ නැහැ. භෝජනය ගැනීම ප්‍රමාණය දන්නේ නැහැ. නිදිමරන්නේ නැහැ. ආ ශ්‍රමණේ ශ්‍රමණ භාවයේ ඵලයක් ලබන්න අපේක්ෂාවක්වත් නැහැ. මේ මහාන වීමෙන් මම ඵලයක් ලබනවා කියන සිතුවිල්ලක්වත් නැහැ. ඉතින් ශික්ෂා පිළිබඳ ගෞරවයක් නැහැ. සිල්පද ගෞරව කරලා සීකරන්නේ මේ ශික්ෂාව රැකීමේ ආනිසංසයක් තියෙනවා. මේ ශික්ෂාපදේ මේ තරම් වටිනවා කියලා එහෙම හිතන්නේ නැහැ. ඉතින් කම්මැලි, වීර නැහැ. සිහිය නැහැ. ප්‍රඥාව නැහැ. ඉතින් මෙන්න මේ වගේ පුද්ගලයෝ ආශ්‍රය කරන්ද ශ්‍රමණ ගෞතමයෝ කැමති නැහැ. ගෞතමයන් වහන්සේ කැමති නැහැ. යම්කිසි පුද්ගලෙක් සද්ධාවෙන් ගිහිගෙන නික්මලා ඇවිදලා ඉන්නවනම් <clears throat> තියෙනවද හංගන්න නැත්නම් නැතිවල පෙන්නන්නේ නැත්තම් තමන් උසස් කළ ඉඳන් නැත්නම් මානෙන් උසස් කළ ඉඳන් නැත්නම් කපල නැත්නම් මුකල නැත්නම් අට පරිස්සම පාවිච්චි කරනවා නම් හිතලා බලන්න. ඉන්ද්‍රිය සංවර්ධීලේ තියනවා නම් ප්‍රමාණය දැනගෙන ආහාර වළඳනවා නම් නිදි මරනවා නම් ශ්‍රවණ භාවයේ ඵලයක් ගන්න තරම් අපේක්ෂාවක් තියෙනවා නම් සෝන භාවයේ ඵලයක් ලබන්න ප්‍රාර්ථනා කරනවා නම් ශික්ෂාවට උසස් ලෙස ගෞරව කරනවා නම් ශික්ෂා පදවලට සීලයට ගෞරව කරනවා නම් බඩු ගාන්තරාදිය බහුලව එකතු කරගන්නේ නැත්නම් කුසල් දහම් සමාදන් වෙලා අඛණ්ඩව ඒ කුසල් දහම්හි යෙදෙනවා නම් විවේකයෙන් ඉන්නවනම් දීර්ඝ ආරම්භ කරලා තියනවා නම් කෙලෙස් තමන්ගේ තියෙන කෙලෙස් අයින් කරනවා නම් සිහියෙන් ඉන්නවා නම් ප්‍රඥාවෙන් ඉන්නවා නම් හිත එකඟ කරනවා නම් අන්න ඒ ප්‍රඥාවන්ත භික්ෂූන් වාසුන් වහන්සේ ආශ්‍රය කරගන්න යම් කිසි විදියකින් වතුනන් වහන්සේ මූල ගම්යන් තියෙනවා නම් ඒ කියන්නේ මුල් පිළිබඳ වූ සුගඳ જાති තියෙනවා නම් කළු වගේ ඒන් අග්‍රයි. යම් කිසි සාරගන්ධයක් තියෙනවා නම් කමෙන් යම් කිසි සුවඳක් වේදෙනවා නම් ලෝහිත චන්දන අග්‍රයි. රත් හඳුන් රත් හඳුන් තමයි ඒන් අග්‍රයි. යම් කිසි පුෂ්ප ගන්ධයක් තියෙනවා නම් දෑසමන් නෙයි නග්‍රයි. ඒ වගේ යම්කිසි ඕවාදයක් තියෙනවා අවවාදයක් තියෙනවා නම් ගෞතමන් වහන්සේගේ අවවාදේ එයින් අතර නග්ග ඒ තමයි උතුම්ම වූ අවවාද ඊට පස්සේ එහෙම කියලා ධනක මොද්දල් යන බ්‍රාහ්මණ කියනවා අභික්ඛන්තං දෝගෝතම අභික්ඛන්තං අභිභාන්තං හරිම ලක්ෂණයි සේවිතාභිභවෝතම යම් කිසි විදිහකින් ගෞතමයන් වහන්සේ වහලා තියෙන එක කැරලා බෙන්නවා වගේ. මේ මම්මුලා වෙලා ඉන්න කෙනෙකුට පාර කිව්වා වගේ. අඳුරේ ඉන්න අයට මොනම දකින්න කියලා පහනක් දැල්ලුවා වගේ. නොඑක ආකාරයෙන් ගෞතමයන් වහන්සේ මට ධර්ම දේශනා කළා. මම ඒ ධර්මය අහලා ගෞතමයන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සාභික් සංගය. ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකෙක් හැටියට මාව කළා. මා මතක තියාගන්න. කියලා ගණක මුද්දල්ලාන මේක තමයි ගණක මුද්දල්ලාන සූත්‍රයේ මධ්‍යම විපාකය. මේක තමයි ධනක මුද්දල්ලාන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය. මේක තමයි ධනක මුද්දල්ලාන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය.